ඊළඟට හොඳ වැඩ කරන අපටමයි කරදර එන්නේ අනිත් අයට හරියනවා කියලා හිතෙන්නට තවත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? පින්තුනේ අපි හැම කෙනෙක් සතුවම සාංශාරිකව පුරුදු පුහුණු කරගත්තු වාසනා ගුණ තියෙනවා. වාසනා ගුණය කියන්නේ මොකද්ද? අද අපි ගොඩක් දෙනා වාසනා ගුණය කියන්නේ ලැබීමට. බුදුදහමේ වාසනා ගුණය කියන්නේ ලැබීමට නෙමෙයි හොඳ හෝ නරක හෝ ඇබ්බැහිය. දැන් බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළා කියන්නේ මොකද්ද? උන්වහන්සේ කෙලෙස් සමග වාසනා ගුණයත් ප්‍රහීන කළා. ඒ ලැබීමේ භාග්‍ය නැති කරගත්තා කියන එක නෙවෙයි. වාසනා ගුණය ප්‍රහාණය කළා කියන්නේ බුදුහාමුදුරුවෝ හොඳ හෝ නරක හෝ ඇබ්බැහි මත වැඩ කරන කෙනෙක් නෙවෙයි. රහතන් වහන්සේට නරක ඇබ්බැහි නෑ. හැබැයි හොඳ ඇබ්බැහි තියෙන්න පුළුවන්. සමහර වෙලාවට පුංචි පුංචි දුර්වල ඇබ්බැහි තියෙන්න පුළුවන්. අර පිළිදෙවච්ච හාමුදුරුව වසලයා කියලා හැමෝටම කතා කරන්නේ. අර වඳුරු කුලේ ඉපදිච්ච හාමුදුරුව සිවුර කැටි කරගෙන වක්කඩෙත් පැන්නේ. රහතන් වහන්සේලා හැම මොහොතකම සිහියෙන් ඉන්නවා කියලා නියමයක් නැහැ. උන්වහන්සේලා කෙලෙස් නැසලා ඉන්න නිසා කෙලෙස් පරිතව ඇති වෙන පාප ධර්ම අසත් ධර්ම මතුවෙන්නේ නැහැ. හැබැයි සාංශාරිකව මතු කරගෙන තියෙන යම් යම් හුරු පුරුදු ඇබ්බැහි මතුවෙන්නට පුළුවන්. ඒක අන් අයට වරදක්සේ පෙනෙන්නට පුළුවන් දැනෙන්නට පුළුවන් නමුත් උන්වහන්සේට එහි හානියක් නැහැ කෙලෙස් සහිත සිතින් නොකරන නිසා ඒබඳු සුළු සුළු ඇබ්බැහි තියෙන්න පුළුවන් ඒ වගේම කුසලමය ඇබ්බැහි තියෙන්න පුළුවන් දැන් මුගලන් හාමුදුරුවෝ 이르දිමතුන් අතර අග්‍රයි උන්වහන්සේ රහත් වෙලත් මොකද කළේ ලෝකෙ කෙලවර හොයන්න ගියා ඇයි මේ ඇබ්බැහි සරියුත් හාමුදුරුවෝ රහත් වෙලත් හැම මොහොතකම කායගත සතියත් එක්කයි පවතින්නේ. ඒ මොකද්ද? සාංශාරික ඇබ්බැහිය. සාංශාරික ඇබ්බැහිය. එතකොට අනුරුද්ධහාමුදුරෝ රහත් වෙලත් දිවස පිළිපදවයි උනන්දු වෙන්නේ. ඒ කොහොමද? සාංශාරික ඇබ්බැහිය. බුදුරජාණන් වහන්සේට බුදු වුණාට පස්සේ උන්වහන්සේ කෙලස් විතරයි නෙවෙයි නසන්නේ සාංශාරික හොඳ හෝ නරක හෝ සියලු ඇබ්බැහි අහෝසි කරනවා. එතකොට බුදුහාමුදුර ක්‍රියාත්මකනේ කුමක් මතද? හැම විටම සිහියෙන් සහ නුවණින් ඒ මොහොතේ මතුවෙන හේතුඵල ධර්මතාවයට අනුව කල යුත්ත අභිනවයෙන් සිතලා අභිනවයෙන් තීරණය කරලා අලුතින්ම සැලසුම් කරලා කරනවා මිසක් අතීතයේ කල විදිහට එකම තීරණයක්වත් ගන්න බුදු කෙනෙක් විසින්. එනිසායි බුදුරජාණන් වහන්සේ වාසනා ගුණ නැසුවයි කියලා එතකොට අපි සතුව දැන් රහතන් වහන්සේටත් වාසනා ගුණ තියෙනවා නම් ප්‍රතඥ අපි සතුව දෙපසෙහිම වාසනා ගුණ තියෙනවා. ඒ කියන්නේ කුසලමය වාසනා ගුණක් තියෙනවා, අකුසලමය වාසනා ගුණක් තියෙනවා. අපට කුසලමය වාසනා ගුණ තියෙනවා නම් කුසල් කරනකොට ඒ වාසනා ගුණය අපට උපකාර වෙනවා. දැන් ඔය අපි කියන්නේ අයියෝ මේ මිනිස්යාට පින්කම කරගන්න වාසනාවක් නැහැ. ඒ මොකක්ද ඒ කියන්නේ? ඇත්තටම පින්කමක් කරන්න වාසනාවක් තියෙන්න ඕන. වාසනාව කියන්නේ සසර හුරුව. ඒ හුරුව තියෙනකොට තමයි ඒකට ඇදිලා එන්නේ. දැන් ගයන් වන්නියාරච්චි මහත්මයා අද අපි පැමිණියට පස්සේ කිව්වා, "හාමුදුරනේ මට පුදුම හිතුණා. රැවුල කොණ්ඩ කපා ගන්න සැලුන් එකට ගියාට පස්සේ එහි කටයුතු කරමින් හිටපු තරුණ මහත්මයෙකුට ගයන් මහත්මයා කිව්වලු අද පුස්පාරාම විහාරස්ථානයේ බණ තියනවා. හවස 3ටයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට නම් එන්න විදිහක් නැහැනේ දැන් මේ සැලුන් එකේ ඒ වෙලාවටනේ ගොඩක් සෙනග එන්නේ. ඒ නිසා ඔයාට නම් එන්න විදිහක් නැහැ නේද කියලා කිව්වා. එතකොට ඒ තරුණ මහත්මයා එකවරම කිව්වලු එහෙම නැවිත් කොහොමද? බණක් කියනකොට අපි එන්න එපාය. තරුණයෙක් වෙලා බණ ටිකක් අහන්න නැතුව ඉන්නවා නම් මොකටද ජීවිතේ ඇති වටිනාකම? ඒ නිසා සැලුන් එක නෙමේ සෙනග කොච්චර ආවත් අනිවාර්යෙන් මම ඒ වෙලාවට කඩේ වහලා එනවා. එතකොට ඇයි මේ? එතකොට හැමෝටම එහෙම හිතනවද? හැමෝම ව්‍යාපාර කරන අයට හිතෙනවද මේ මෙච්චර ධර්මදේශනාවක් අද කරනවා අද මේ මේ 365 දවසේම හම්බ කරනවා මේ අද දවසේ මම යන්න ඕනේ මේ බණ ටික අහන්න නෑ හැමෝටම එහෙම හිතෙන්නේ හැමෝටම Tamanට ලැබෙන ලාභේ නවත්තලා ධර්මයේ පිළිබඳ උනන්දු වෙන්න හිතෙන්නේ ඒ හිතන්නේ කුමක් නිසාද ඒක තමයි වාසනා ගුණය සාංශාරිකව හුරුව තියනවා ඇබ්බැහිය තියෙනවා රුචිකත්වය තියෙනවා කල පුරුද්ද තියෙනවා ඒ පුරුද්ද ඒ වගේ කාරණයක් පිළිබඳව අහනකොට ඇහෙනකොටම අර කැමැත්ත මතුවලා එනවා අර රුචිකත්වය මතුවලා එනවා ඒ ඇබ්බැහිය මතුවලා එනවා ඒ කුසලයට ඒ වගේම තමයි පෙන්නතුනේ අපි නැවත නැවත සසර ගමනේ කුසල් දහම් සිද්ධ කළාම ඇබ්බැහිය මතුවෙනවා වගේම අර කරන ලද කුසල කර්මයේ විපාකය අපට උදව් වෙනවා අර කුසලය වඩා සාර්ථකව කරගන්න දැන් ওই සමහරු කියන්නේ ආමුදුරනේ මේ පින්කම කරන්න තීරණය කරනකොට අතේ සතයක්වත් තිබුණේ හැබැයි පින්කම කරන්න තීරණය කළා විතරයි මටම හිතාගන්න බෑ ඒක කොහොම සාර්ථක වුණාද කියලා. සල්ලිත් හම්බ වුණා, උදව්වටත් අය ලැබුණා, කාලගුණයත් හොඳ වුණා, හැමෝගෙම සහයෝගය ලැබුණා. හිතන්න බැරි තරම් සාර්ථකව පින්කම කළා. ඒ කොහොමද? එහෙම වෙන්නේ සාංශාරික වාසනා ගුණයෙන් යොමු වීම ඇති වෙනවා. ඒ නැවත නැවත සසරේ ඒ කුසලය වැඩි වාර ගණක් සිද්ධ කරනකොට ඒ කුසලය යලිත් සිද්ධ කරන අවස්ථාවේ මුලින් කරපු කුසලය මේ කුසලයට සහාය පිණිස ක්‍රියාත්මක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන හරියටම ඥාතියෙක් අපි හමුවට එන්නා වගේ අවශ්‍යම මොහොත ඉදිරිපත් වෙලා යහපත සලස්සනවා. දැන් අපි හිතමු ගයාන් මහත්මයා කල්පනා කළා බණ්ඩාරවෙල ප්‍රදේශයේ හාමුදුරනේ ධර්ම දේශනාවක් කරන්න ඕන. එතකොට ඒ මහත්මයා ඇවිදින් මේ ප්‍රදේශයේ මේ සම්බන්ධව කතා බහ කරනකොට අහම්බෙන් මුණ ගැහෙනවා ඉසුරු මහත්මයා. ඒ මහත්මයාත් ඒකට රුචිකත්වයෙන් එකතු වෙනවා. නායක හාමුදුරන්ට කියපුවම උන්වහන්සේත් ඒකට කැමැත්ත දෙනවා. ඊට පස්සේ අනිත් අයට කිව්වහම මේ සංවිධාන ගණනාවක් පුද්ගලයෝ ගණනාවක් ඒකට සහාය වෙනවා. ඊට පස්සේ දැන් අද දවසේ දේශගුණයත් ඒකට හොඳ වෙනවා. මේ සියල්ලක් කාරණා සම්පූර්ණ වෙලා අපි අපේක්ෂා කළාටත් වැඩිය හොඳට ඒ කාර්යය කරගන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? පුද්ගලයින්ගේ ආශ්චර්ය මත විතරක් නෙමෙයි, ඒ බඳු කුසල් සසරේ කරලා කරලා කරලා මුලින් කරපු කුසලය දෙවනි දෙවනිය කුසලය කරනකොට සහාය වෙනවා ඒ දෙකම තුන්වෙනි කුසලයට සහාය වෙනවා ඒ තුනම හතරවෙනි කුසලයට සහාය වෙනවා මෙසේ නැවත නැවත කුසල් කරනකොට ඒ තනත්තා පිනෙන් පිරී පිරිය ඒ තනත්තා අත ගහන හැම සත්කාරයම සඵල වෙනවා එතකොට ඒ බඳු කුසලයක් කරනකොට ඒකට සිත් පහළ වෙනවා යොමු වෙනවා වාසනා ගුණය නිසා ඒ වගේම අත ගන්න අත ගන්න හැම කුසලයෙම බාධක දුරු වෙලා සාර්ථක වෙනවා අර සාංශාරික හුරුව නිසා හැබැයි අමතක කරන්න එපා ඔය ප්‍රශ්නෙම තියෙනවා ඔය කාරණේම සිද්ධ වෙනවා අකුසලයට ඒ කියන්නේ යම් කෙනෙක් එකම අකුසලයේ දෙවනි වතාව සිද්ධ කරනකොට වාසනා ගුණයත් උදව් වෙනවා මුලින් කරපු අකුසල කර්මයක් උදව් වෙනවා දෙවැනි අකුසලය කරන්න. ඊළඟට කරනකොට මුල් අවස්ථා දෙකම උදව් වෙනවා තුන්වෙනි අවස්ථාවට. ඊළඟට කරනකොට මුල් අවස්ථා තුනම උදව් වෙනවා ඊළඟට. මෙහෙම එකම අකුසල කර්මය නැවත නැවත සිද්ධ කරනකොට කොතනක හරි ඒ જાති අපරාධයක් කරනවා කියලා ආරංචි වෙච්ච ගමන් Tamanටත් යන්න හිතෙනවා. යන්න හිතනවා විතරක් නෙමේ ඒ අපරාධයට අත ගහනකොටම ධනය බලය නිලය කීර්ති ප්‍රසාද පිරිවර සියල්ලක් සම්පාදනය වෙනවා ඒ අපරාධය කරන්න. එයි වාසනා ගුණය සහ කර්ම ශක්තිය. දැන් අපට සාමාන්‍යයෙන් බැලූ බැල්මට හිතෙන්නේ කුසලයෙන් තමයි සම්පත් ලැබෙන්නේ කියලානේ. නෑ පින්නතුන්. ඒක නොවේ සත්‍ය. කුසලයෙන් නෙමෙයි සම්පත් ලැබෙන්නේ කර්මයෙන් සම්පත් ලැබෙන්නේ. කුසලයෙන් පමණක් නෙමෙයි. කර්මය කිව්වහම කුසල අකුසල දෙකම. කුසලයෙන්ුත් සම්පත් ලැබෙනවා අකුසලයෙන්ුත් සම්පත් ලැබෙනවා කුසලයෙන් සම්පත් ලැබෙන්නේ කුසල් බහුලව කරලා වාසනා ගුණ ඇති කෙනාට අකුසලයෙන් සම්පත් ලැබෙන්නේ අකුසල් කරලා වාසනා ගුණ ඇති කෙනාට ඒ තැනත්තා අකුසල කර්මය સિદ્ધ කරන්න අත ගහපු ගමන් ඒකට අවශ්‍ය මුදල් ලැබෙනවා ඒකට අවශ්‍ය පිරිවෙර ලැබෙනවා ඒකට අවශ්‍ය දේශගුණික සහාය ලැබෙනවා. ඒකට අවශ්‍ය නීති සහාය ලැබෙනවා. ඒකට අවශ්‍ය දේශපාලන සහාය ලැබෙනවා. එතකොට අපට හිතෙනවා අපි මොකක් හරි පුංචි අපරාධයක් අපි අතින් සිද්ධ වුණොත් තමයි පොලිසියයි උසාවියයි නඩුයි ඔක්කොම දේශපාලනය ඔක්කොම හරස් දැන් මේ ලොකු ලොකු මිනිස්සු පව් කරනකොට අපරාධ කරනකොට නීතියෙන් ප්‍රශ්නෙකුත් නැහැ උසාවියත් මග හරිනවා දේශපාලනඥයොත් සහාය දෙනවා තනතුරිනුත් උසස් වෙනවා කීර්තියත් වැඩෙනවා එතකොට දැන් මේ අපිට විතරද මේ ප්‍රශ්න තියෙන්නේ? අඹ ගෙඩියක් කැඩුවාම කොස් ගෙඩියක් කැඩුවාම පොල් ගෙඩියක් කැඩුවාම ඒ මිනිස්සයා උසාවි දානවා. මේ මහදවල් බැංකුමක් කොල්ල කාලා අපරාධ කරනවා ඒ මිනිස්සු නිදැල්ලා ඉන්නවා. ඇයි මේ? එතකොට මේ හොඳින් ඉන්න මිනිස්සුන්ටද මේ නීතියත් හරස් වෙන්නේ? නෑ පින්නතුනේ. එතරම් බලවත් අපරාධයක් කරන්න ඒ අයට සහාය ලැබෙන්නේ කොහොමද? එතරම්ම සසරේ ඒ જાති අපරාධ කරලා. දැන් උදාහරණයක් හැටියට අරන් බලන්න දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුවන්ට ගලක් පෙරලනවා. ඔය ගල පෙරළුවේ සාමාන්‍ය පුද්ගලයෙක් නම් ඔක පෙරලන්න හම්බ වෙන්නේ නැහැ. එක්කෝ දෙවියෝ වළක්වනවා. එක්කෝ සක්‍රයා වළක්වනවා. එහෙම නැත්නම් රජ්ජුරුව වළක්වනවා. එහෙම නැත්නම් මිනිස්සු වළක්වනවා. නැත්නම් හාමුදුරුවරු වළක්වනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ එතනට නොයඩ ඉන්නවා. ඒ අපරාධය වළක්වන්නට. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ ඒ ගල පෙරලනකොට දෙවියන්ට වළක්වන්න බෑ සක්‍ර දෙවියන්ට වළක්වන්න බෑ රජුට වළක්වන්න බෑ මහජනයාට වළක්වන්න බෑ හාමුදුරුවන්ට වළක්වන්න බෑ බුදුහාමුදුරුවෝ තුන්කල් දක්නා නුවණින් මේ මිනිස්සයා මේක පෙරලනවා ආනන්තර පාප කර්මය කරගන්නවා කියලා දැක්කත් බුදුහාමුදුරුවන්ට එතනට නොඇඩ ඉන්නට බෑ ඇයි අති දීර්ඝ කාලයක් සසරේ බෝසත් චරිතයත් එක්ක හැප්පිලා හැප්පිලා හැප්පිලා පන්නරය හදාගත්තා වාසනා ගුණය හදාගත්තා කර්ම ශක්තිය හදාගත්තා මේ මහා අපරාධය කරා. ඒ විදිහට වාසනා ගුණයෙන් සහ අකුසල කර්ම බලයෙන් සන්නද්ධ වෙච්ච කෙනෙක් යලිත් ඒ අපරාධය කරන්න අත ගැහුවෙන් පස්සේ ලෝකේ කිසිවෙකුට ඒක වළක්වන්නට බෑ. ඇයි වළක්වන්න බැරි? ඔහු විසින් මේකට හයිය හදාගෙන ඒ අපරාධය කරන්නේ. එතකොට ඔහුට ධනය ලැබෙනවා, බලය ලැබෙනවා, පිරිවර ලැබෙනවා. දැන් අවුරුදු 30ක යුද්ධයක් තිබුණානේ. ඒ යුද්ධයට මූලික වෙච්ච අය මිනි මරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ ලෝක ප්‍රකට වුණා. ලෝකේ පුරාම ඒ අය වෙනුවෙන් ධන එකතු කළා. එයි මේ සසර ගමනේ ඒ වගේ අපරාධ කරගෙන කරගෙන ඇවිල්ලා වාසනා ගුණය සහ කර්ම ශක්තිය. එතකොට දැන් මේ સિદ્ધාන්තය අපට හරියට මේ කොමක්ද මේ සිද්ධ වෙන්නේ? හේතුඵල ධර්මතාවය. අමුත්‍යක් නෙමෙයි. හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවයේ මේ හොඳට එක විදිහකට නරකට එක විදිහකට දෙවිදිහක් නැහැ. නරකටත් හේතුඵලම තමයි හොඳටත් හේතුඵලම තමයි. නමුත් අපි හිතනවා අපි ධර්මය අසුරු කරනකොට අපි ಗುಣධර්ම වඩනකොට හොඳට විතරක් ඒ හේතුඵල ක්‍රියාත්මක වෙන්න ඕන නරකට ඒවා වළකින්න ඕන නෑ එහෙම સિદ્ધාන්තයක් ලෝකේ නෑ එහෙම સિદ્ધාන්තයක් නෑ නරක වපුරනවා නම් නරක තමයි බහුල වෙන්නේ හොඳ වපුරනවා නම් හොඳ තමයි බහුල නරක පුහුණු කරනවා නම් නරකටයි වාසනා ගුණය ඇති වෙන්නේ හොඳ පුහුණු කරනවා නම් හොඳටයි වාසනා ගුණය ඇති වෙන්නේ ඒ නිසා කිසිදාක රැවටෙන්නට එපා අර මිනිස්සු මෙච්චර අපරාධ කරලා මෙච්චර පව්කම් කරලා ඒ මිනිස්සුන්ට හරියනවනේ ඒ මිනිස්සුන්ට ධනෙ ලැබෙනවනේ බලය ලැබෙනවනේ පිරිවර ලැබෙනවනේ අපි පුංචි වැරද්දක් කළාම තමයි සියල්ල අපට එරෙහි වෙන්නේ කියලා කනගාටු වෙන්න එපා අපි වරදක් කරලා අහු වෙනවා නම් ඒ ගැන සතුටු වෙන්නට ඕන. ඇයි වැරද්දක් කරලා අහු වෙනවා නම් සතුටු වෙන්න ඕන නැත්තේ? කාරණා දෙකක් නිසා. එකක් තමයි අපි වැරද්දක් කරලා අහු වෙනවා කියන එකේ තේරුම ඒ වරද පිළිපද වාසනා ගුණය අපට නැහැ. ඒ જાතිය පව්කම් කරලා හදාගත්තු හයියක් අපට නැහැ. ඒ හයිය තිබුණා නම් අපි කරන වැරද්ද සක්දෙවි දුන්නවත් වළක්වන්න බෑ. එහෙනම් අපි වැරද්දක් කළාම පොලිසියට අහු වෙනවා කියන්නේ, උසාවි යන්න වෙනවා කියන්නේ, පවුලේ අයගෙන් නිග්‍රහ විඳින්න වෙනවා කියන්නේ, සමාජයෙන් චෝදනා ලබන්න වෙනවා කියලා කියන්නේ අපකීර්තියට ලැජ්ජාවටපත් වෙන්න වෙනවා කියන එකේ තේරුම ඒ જાතිය පවුකම් කිරීමේ වාසනා ගුණයක් සහ කර්ම ශක්තියක් අපි සතුව නැහැ කියන එකයි. ඒ ගැන අනේක වාරයක් සතුටු වෙන්නට ඕන. ඒ බඳු හයියක් අපි තුල නැති එක. දෙවැනි කාරණය තමයි ඒ ගැන අපි සතුටු වෙන්න ඕන. කුමක් නිසාද? අර අපරාධය කරනකොට ධනය, බලය, නිලතල, කීර්ති, ප්‍රසාද, පරිවාර ලැබෙන මිනිස්සයා කිසිදාක අපරාධයෙන් වළකින්නේ නැහැ. අර දේවදත්ත හාමුදුරුවෝ වගේ කරගෙන කරගෙන කරගෙන කරගෙන ඇවිල්ලා අවසානයේ කල්ප කාලාන්තරයකට ගොඩ එන්නම බැරි විදිහටයි ප්‍රපාතයට වැටෙන්නේ. හැබැයි අපි කරන වරද අහු වෙනවා කියලා කියන්නේ අපි ලැජ්ජාවට අපහසුවටපත් වෙනවා කියලා කියන්නේ අපි නැවත ඒ වැරද්ද කරන්නට බය වෙනවා ලැජ්ජ වෙනවා එයින් අපි වරදින් දුරස් වෙනවා වරදින් වළකිනවා ඒක අපට මහා භාග්යක් මහා යහපතක් අපේ અભිවෘද්ධිය පිණිස හේතු වෙන කාරණා. ඒ නිසා වැරදි කරනකොට, අපරාධ කරනකොට, පව්කම් කරනකොට සහාය ලැබෙනවා නම් ඇතැම් අය සතුටු වෙනවා. අපි කළා නියමිතමයි කාටවත් හොයන්න බෑ. අපි කරපු හොරකම, අපි කරපු අපරාධය අය කිසිදාක හෙළි වෙන්නේ නැහැ. එහෙම හිතලා ඒගොල්ලෝ සතුටු වෙනවා මහා කෙරුම්කාරකමක් වගේ. නමුත් අඥාණයට වැටහෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරන කලට පව් මිහිරිය මිසේ. හැබැයි විදින කලට ඒ දුක අතිශයින් දැඩි වෙනවයි කියලා එයාට දැනෙන්නේ ඒක ශක්තියක්, ඒක බලපුණුවන්කාරකම, ඒක හැකියාවක්, ඒක තමන්ගේ විශේෂ දක්ෂතාවය, ඒක තමන්ගේ ඥාණය. එහෙම තමයි ඒගොල්ලන්ට හැඟෙන්නේ. කිසිදාක එසේ නොතිසිය යුතුයි. එහෙම හිතන්නේම මොකක් නිසාද? ධර්ම න්‍යාය පටලවා ගැනීම නිසා. ඉතින් යන්තමින් හරි ಗುಣධම් වඩ아가න යන අපටත් ඒ දිහා බලනකොට සැකසංකා මතුවෙන්න පුළුවන්. මෙච්චර මෙහෙම කරලත් ඒ මිනිස්සුන්ට හානියක් නැත්තේ මොකක් නිසාද? අපි මෙහෙම කරනකොට අපිට මේ ප්‍රශ්නේ එන්නේ ඇයිද? කියලා අපට හිතෙනවා නම් හාමුදුරනේ හොඳ වැඩ කරන අපටමයි ප්‍රශ්නේ එන්නේ ಗುಣධම් වඩන අපටමයි මේ ගැටලු තියෙන්නේ. අර අපරාධ කරන, පව්කම් කරන අයට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා නම් එය යථාර්ථය නෙවෙයි පින්නතුනේ. ඒ පටලැවිල්ල ඇති වෙන්නේ හේතුඵල ධර්ම න්‍යායයේ ස්වභාවය හඳුනා ගන්නට බැරි නිසා මේ කාරණය ගැන ගැඹුරින් සිතා බලන්න